ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සද්ධර්ම ශ්‍රවණාභිලාෂයෙන් සහ සම්බන්ධ වූ ඔබ සැමට තෙරුවන් සරණයි. නිවන් මාර්ග පූර්ණය කරනුවස් ඝෝර සසරක ඇවිද යන ලෝක සත්‍යයන්ගෙන් නැවැත්ම කෙරෙහි අනුකම්පාවෙන් අප තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා කිහිපයක් අනුසාරයෙන් නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාවට ප්‍රකාරව අදත් සෙනසුරාදා දින ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමින් වහන්ස. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සති ගණනාවකම අපි නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාව යටතේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව සිදු කරන්නට යෙදුනේ. එෙහිදී අපි ආර්ය වංශ සූත්‍ර දේශනා පාදක කොටගෙන ප්‍රත්‍ය පරිහරණය කිරීම පිළිබඳව ආර්ය වංශ ප්‍රතිපදාව පැහැදිලි කරගත්තා. ඉන් අනතුරුව අපි සිගාලෝවාද සූත්‍රය පාදක කොටගෙන සමාජ භූමිකාවන් තුලදී අපේ කාර්යභාරය ඒ වගේම අපේ වගකීම් යුතුයකම් මොනවද කියන කාරණය කතා බහ කළා පසුගිය සතියේ ඒ සිගාලෝවාද සූත්‍රයේහි සදිසා নমස්කාරය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන කොටසෙහි පූර්ව දිශාව හැටියට දක්වලා තියෙන මෞපිය දූදරු සම්බන්ධතාවය මාතෘ පිතෘ භූමිකාව, ධාරක භූමිකාව ඒ ඒ අයගේ මේ භූමිකාවට අදාළ යුතුයකම් වගකීම් වල ස්වභාවය පිළිබඳව අපි කතා බහ කළා. එතකොට දැන් මේවා එක පැත්තකින් අපි කුඩා කාලේ පාසල් යන දහම් පාසල් යන අවධියේ පටන් අපි ඉගෙනගත්තු කාරණා. නමුත් මේ මාතෘකාවේ යටතේ අපි යලිත් මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නේ හුදෙක් ඒවා සමාජ වගකීම් යුතුයකම් හිමිකම් ආදී වශයෙන් කෙරෙන කටයුත්තක් පමණක් නෙවෙයි නිර්වාණ අවබෝධය සඳහා එහෙම නැත්නම් කෙලස් ප්‍රහාණය කරමින් මේ භව ගමන නිමා කිරීමට යන ගමනේදී ඒ අපේ ප්‍රධාන ඉලක්කය සපුරා ගැනීම සඳහා අපට මේ පැවැත්ම කවර ආකාරයෙන් පවත්වාගෙන යත් යා යුතුයද කියන කාරණය තමයි අපි මෙහිදී නැවත නැවත අවධාරණය කරන්නේ. කියන්නේ ඒ නිසායි අපි මේ ධර්ම දේශනා මේ සාකච්ඡා පෙළ නැවැත්ම සඳහා පැවැත්ම කියන නමින් මාතෘකා කරගන්නට යෙදුනේ. මොකද හුඟක් වෙලාවට දේශනාවලදී කතා බහ කරනවා විමුක්තිය සඳහා කළ යුතු දේ කතා බහ කරනවා. ඊළඟට තවත් දේශනාවලදී පැවැත්ම යහපත්ව පවත්වා ගන්නට කල යුතු දේ කතා කරනවා. එතකොට මේ දෙකම එක තැනකට අරගෙන ඒ නැවැත්ම තෙක් අපි පැවැත්ම කෙසේ හසුරුවා ගත යුතුද කියන කාරණය ඊටාම වැදගත් වෙනවා අපි සංසන්දනාත්මකව කතා බහ කිරීම. අන්න ඒ කාර්යය තමයි අපි මේ මේ දන්නා කරුණුම පාදක කොටගෙන අපි යලිත් කතාවක් මේ සාකච්ඡා කරන්නේ ඒ බඳු කරුණු පිළිබඳව. එතකොට සදිසාව දක්වන තැනදී පෙරදිග දිසාව මව්පියන් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට අපි අනුපිළිවෙලින් කතා කරනවා නම් කතා කළ යුත්තේ දක්ෂිණ දිසාව පිළිබඳවයි. නමුත් අපි කල්පනා කළා ඒ පෙරදිග දිසාවට ඍජුවම සම්බන්ධතාවයක් තියෙන බටහිර දිසාවට අනුයුක්ත කරලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ පුත්‍ර ධාරාදීන්. ඒ කියන්නේ අඹු දරුවන්. එතකොට මේ කාරණේ අද දවසේ අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා කල්පනා කළා. මොකද මේක ඍජු සම්බන්ධයක් තියෙනවා මව්පිය දූදරු සම්බන්ධයට. දැන් බටහිර දිසාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අඹදරුවන් හැටියට. නමුත් දැන් යුතුයකම් වගකීම් කාර්යභාරයන් දක්වද්දී බුදුරජාණන් වහන්සේ බිරිඳ වෙනුවෙන් සැමියා වෙනුවෙන් කළ යුතු යුතුයකම් ආදී ඒ කොටස විතරයි මෙතන දක්වන්නේ. දරුවන් වෙනුවෙන් කළ යුතු කොටසක් කියලා වෙනම දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර පෙරදිග කියනකොට මව්පිය දූදරු සම්බන්ධය එතන කියවිලා තියෙනවා. ඉතින් ඒ නිසා පුරුෂයෙක් හැටියට බටහිර දිසාව Tamanගේ අමුදරුවන් හැටියට සැලකිය යුතුයි. එතකොට එහෙම සලකනකොට දරුවන් සම්බන්ධව මාතෘ පිතෘ භූමිකාව කෙසේ විය යුතුද කියන බව පෙරදිග දිසාව සම්බන්ධව කතා කරද්දී පැහැදිලි කළා. ඒ නිසා මෙතනදී අඹුසැමි සම්බන්ධතාවය තුල ඒ අදාළ පතිපතිනි භූමිකාව පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරන්නේ. එතකොට දැන් මෙතනදී අපි පසුගිය දේශනා ගණනාවෙහිම නැවත නැවත අවධාරණය කළා නැවැත්ම සඳහා යන ගමනකදී මේ බන්ධනය වීම ඊළඟට තෘෂ්ණා මූලික ඇලීම් බැඳීම් අමුසැමි සම්බන්ධතාවය කියලා කියන්නේ මේ සසර ගමනේ පවතින සරාගීම බන්ධනේ. එතකොට කායික වශයෙන්ත් මානසික වශයෙන්ත්. එතකොට පැවැත්මෙහි මූලය දැන් නවත්වන්නට කතා කරන තැනදී මේක මෙතරම්ම විශේෂ වෙන්නේ ඇයිද කියන බව අපි පසුගිය දේශනාවලත් අවස්ථාවෝචිතව මතු කළා. අපි එහිදී සිහිපත් කළේ තමන්ට බ්‍රහ්මචර්යාව ඇසුරු කොටගෙන ඒ කියන්නේ ආර්ය බ්‍රහ්මචර්යාව. අඹුසැමි ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා විමුක්ති මාර්ගයේ යන්නට පුළුවන් නම් එතනට Tamanට හයිය තියනවා නම් ඒ බ්‍රහ්මචාරී ජීවිතය තෝරා ගැනීමට ඉඩ තියෙනවා. හැබැයි සියලු දෙනාම ඒ ආර්ය බ්‍රහ්මචර්යාවට ඍජුව යොමු විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ බඳු අයට පමණයි නිවන් දකින්න පුළුවන් කියන කාරණයක් දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පැවැත්මෙහි මූලය වන තෘෂ්ණාව රාගය. ඒක Tamanට ධාර්මිකව සමතුලිත කරගෙන යන්නට බැරි අනර්ථයක් නොවන ආකාරයෙන් එය සංසිඳවාගෙන පවත්වාගෙන යා යුතු වෙනවා. එතකොට ඒක සමබර කරගන්නට අවම කරගන්නට Taman තුල ශක්තියක් නැතුව නමුත් විවාහ සම්බන්ධතාවයත් ප්‍රතික්ෂේප කරලා කටයුතු කරන්න ගියොත් එතන බරපතල විකෘතිතා සමාජය තුල ගොඩනගෙනවා. දැන් වර්තමානයේ අපිට පෙනෙනවා ඔය විවිධ සමලිංගික සම්බන්ධතා ආදිය බටහිර ලෝකයේ තුලින් ඒවා නීතිගත කළ යුතුයි කියන තැනට තැනකට ඇවිත් තියෙනවා. ඒතකොට එහෙම වෙන්නේ ඇයි? ඒ අයගේ සරාගී අවශ්‍යතා, කායික මානසික අවශ්‍යතා ඒවා ධාර්මිකව සංසිඳවා ගන්නට සමත් වෙලා නැහැ. නමුත් අර විවාහ සංස්ථාවක් තුල කල යුතු යුතුයකම් වගකීම් ඒව දරන්නට සූදානමුත් නැහැ. දරුවෙක් හදාගෙන ඒ දරුවා වෙනුවෙන් කළ යුතු වගකීම් යුතුයකම් ආදී ඉටු කරන්න සූදානමකුත් නැහැ. හැබැයි තමන්ගේ සරාගී අවශ්‍යතාවයන් පාලනය කරගන්නට සූදානමකුත් නැහැ. දැන් අන්න එහෙම වෙනකොට තමයි අර විකෘතිතා නිර්මාණය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමාජයේ දීර්ඝ කාලයක් මනුස්ස වාසය ආරම්භ වෙච්ච මුල් යුගයේ ඉඳලම ඒ කායික මානසික සරාගී අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නට සත්ව වර්ගයා විසින් භාවිත කරපු ක්‍රමවේදය ධාර්මික විදිහට ඒක සීමා සහිතව ඒක හඳුන්වන්නේ සදාර බ්‍රහ්මචර්යාව කියලා. ඒ සදාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ලෝක සම්මතයට අනුව එක් බිරිඳකට එක් සැමියෙකුට පමණක් සීමා කරගන්නවා. ඒ තමන්ගේ කායික මානසික සරාගී අවශ්‍යතාවයන්. එතකොට සරාගී බවට එහෙම සීමාවක් නැහැ. ඒක එක් පුරුෂයෙක්ද එක් ස්ත්‍රියක්ද යෝග්‍ය තැනද අයෝග්‍ය තැනද කියන එකට එහෙම සීමාවක් නැහැ. නමුත් ඒ අසීමිතව යන සරාගී හැඟීම් සීමා සහිත කරලා සංවර කරලා සංයමයටපත් කරලා එක් තැනකට පමණක් සීමා කරන්නට පුළුවන් ඒ තුල ලොකු සංවරයක් ගොඩනගෙනවා. එතකොට අන්නේ ඒ ඇති කරගන්නා සංවරය තමයි මේ නැවැත්ම සඳහා උපකාර වෙන්නේ. එතකොට දැන් මේ අඹුසැමි සම්බන්ධතාවය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ නැවැත්ම සඳහා යන ගමනකදී අපි මේක නවත්වන්න යන්නේ ඒ නවත්වන්න යන නිසා විකෘති නොවි කොහොමද සමබරව ඒ අවශ්‍යතාවයන් පවත්වා ගන්න කියන කාරණය තමයි Tamanටත් ලෝකෙටත් අනර්ථයක් නොවි ඒ වගේම ධාරක ප්‍රජාවක් සමාජයට දායාද කරමින් මනුෂ්‍ය වර්ගයාට ලෝකේ ජනිත වෙන්නට පසුබිම සකස් කර දෙමින් ඒකෙන් යම්කිසි සමාජ මෙහෙවරකුත් ඉටු කරමින් ඒ යුතුයකම් වගකීම් ඉටු කරමින් කොහොමද මේ සම්බන්ධතාවය විකෘතියක් නොවි පවත්වන්නේ නිවන් මාර්ගට සහයෝගයක් ලැබෙන හැටියට. එතකොට සහයෝගයක් ලැබෙන හැටියට පැවැත්වීම කියන තැනදී බුදුදහමට අනුව විවාහ සංස්ථාවක් කියලා කියන්නේ ඊටාම සමීපතම කල්යාණ මිත්‍ර එකතුවයි. ඒ කියන්නේ බිරිඳ සැමියාට කල්යාණ මිත්‍රෙක් සැමියා බිරිඳට කල්යාණ මිත්‍රෙක් ඒක හුදු සරාගී අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ මෙවලමක් පමණක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ සරාගී අවශ්‍යතා සපුරා ගැනීමේ తాවකාලික වින්දනයක් සඳහා යොදා ගන්න අවස්ථාවක් පමණක් නෙමෙයි. දැන් බටහිර ලෝකයේ අපිට පෙනෙනවා ඒ වගේ තැනකට අද යමින් පවතින. ඒගොල්ලන්ට මහා මගද මහජනයා ගැවසෙන තැනද කියලා නෑ තමන්ගේ හැඟීම මතු වුනහම ඒ ආකාරයෙන් ඒ අය තමන්ගේ කායික වාචසික ක්‍රියාකාරකම් මතු කරන්නට පෙළඹෙනවා. එතකොට අර සත්තු සිපාව වගේ තැනකට යමින් පවතින. ඊළඟට තමන්ගේ අවශ්‍යතා පාලනය කරගන්නට සූදානමක් නැහැ සූදානමක් නැති වෙනකොට තමන් එක්තැනකින් තෘප්තිමත් වෙනව වෙනුවට ඒක තමන්ට ප්‍රිය නැහැ කියලා හිතෙනවා නම් ඕනම මොහොතක ඉවතට වීසි කරලා වෙනත් මෙවලමක් සොයා ගැනීමේ හැකියාව තියනවා වගේ අදහසක් ඇති කරගෙන තියෙනවා එතකොට ඒව අර්ථකථනය කරන්නට උත්සාහ කරනවා ඒවා මානව හිමිකම් එතකොට අපි පෙර දිනකත් කිව්වා අවසානයේ අපි මේ මානව හිමිකම් මානව හිමිකම් කියලා යන්නට උත්සාහ කරන්නේ කොමකටද අර සතා සිව්පාවාට ආවේනික වූ පොදු හැඟීම් සහ ඇබ්බැහි එතකොට සතා සිව්පාවට වඩා මිනිස්යාගේ තියෙන විශේෂත්වය තමයි මිනිස්යාටත් හැඟීම් ඇති වෙනවා ඒ මොකද සත්ව ගතිය නිසා රාගය කෝපය ආදී මතුවෙනවා ඒවට පාලනයක් නැහැ ප්‍රතඥන මනසේ ඊළඟට ප්‍රතඥන මිනිස්යාටත් ඇබ්බැහි මතුවෙනවා. සාංශාරික ඇබ්බැහි. හොඳ හෝ නරක. දැන් සතාසිව්පා වගේ සහ මිනිස්යාගේ තියෙන විශේෂත්වය තමයි මේ හැඟීම් සහ ඇබ්බැහි මතුවෙනකොට සතාසිව්පාවට ඒ පිළිබඳව පරිපාලනයක් නැහැ. ඒක ඒ මතුවෙන ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නට සැලැස්වීම තමයි පොදු සත්ව ගති. මිනිස්යාගේ තියෙන විශේෂත්වය තමයි ඒ පොදු සත්ව ගතියට නොයා ඒ පිළිබඳව යම්කිසි සංයමයක් দমনයක් අවස්ථාවෝචිත මේක මෙතනට යෝග්‍යද මේකෙන් අර්ථයක්ද අනර්ථයක්ද සිද්ධ අන්න එහෙම කල්පනා කරලා කලමනාකරණය කිරීමේ හැකියාවක් තියෙනවා මනසින් උසස් සත්වයකට. එතකොට අන්නේ කියන මනසින් උසස් බව බාධකයක්ය ඒක කරදරයක්ය ඒක ඒක මානවයාට විඳින්නට තියෙන අවස්ථා අහිමි කිරීමක්ය ඒක බලහත්කාරයෙන් හිර කිරීමක්ය මානව හිමිකම කියලා කියන්නේ අර නිදහස් බවය කියලා අර සතාසිල්පාවට ආවේනික වූ හැඟීම් ඇබ්බැහි වලට අවිචාරවත්ව යෙදෙන ගතිය ඒක මානව හිමිකමක් කියලා සමාජගත කරන්න උත්සාහ කරනවා නම් ඒවා නීතිගත කරන්න උත්සාහ කරනවා නම් එතකොට යමින් පවතින්නේ අර මනුෂ්‍යත්වයෙන් නැවත තිරස්චීන තත්වයක නැවත සත්ව ගතියක ඉතින් බුදුදහම තුල පෙන්වා දෙන්නේ ඒක බලහත්කාරකමක් හෝ බලහත්කාර නීතියකට අඩංගු වීමක් හැටියට නෙමෙයි ඒක ස්වයං ශික්ෂණයක් හැටියට දැන් දැන් වර්තමානයේ දරුවන් හැදීම සම්බන්ධව යම් යම් භෞතික උපාය මාර්ග යොදන්නට වෙලා තියෙන්නේ කායික මානසික ස්වයං ශික්ෂණය නැතිකම නිසා. එතකොට අතීතයේ මව්පියෝ ඒ ඒ භෞතික උපාය මාර්ග නෙමෙයි වට පාවිච්චි කළේ කායික සහ මානසික ස්වයං ශික්ෂණය. ස්වයං දමනයක්. එතකොට සත්වයාට පොදු වූ ආවේනික වූ ප්‍රබලම සරාගී බන්ධනය සරාගී අවශ්‍යතාවය මතුවෙන තැනදී ඒ පිළිබඳව සංයමයක් দমনයක් ඇති කරගන්න පුළුවන් මට්ටමට මනස සකස් කරගන්නවා කියන්නේ ඒ තනත්තා සැබවින්ම මනසින් උසස් කෙනෙක්. එතකොට සැබවින්ම මනස උසස් කරන්නට පුහුණු කරන කෙනෙක්. එතකොට මේවා සරල කාරණා නෙමෙයි. දැන් අපි ගොඩක් දෙනා හුඟක් වෙලාවට හිතන්නේ භාවනා කරන වෙලාවට භාවනා කරනවා අනිත් වෙලාවට ඒ ක්ලේශයන්ට වසඟ වීම හැඟීම් වලට වහල් ඒවා එච්චර අදාළ නැහැ. කෑම කනකොට තෘෂ්ණා මතු වුණා නම් ඒ හැඟීමට වහල් වෙලා ආහාර ටික අනුභව කළා. ඒකෙන් සීනි වැඩි වෙනවා නම් ඒකට වෙනම පෙත්තක් ගත්තා. එතකොට දැන් මේ මේක දැන් අද විතරනේ හැමදාම නැහනේ. එහෙම හිතන්න පුළුවන්. නමුත් ඒ අද විතරයි අද විතරයි මේ වෙලාවේ විතරයි කියලා හිතන ගතිය ද ඒක ඒක අපේ ඇබ්බැහියක් බවට පත් ඊට පස්සේ ඒ දියාරු ගතිය ඒ නොසලකලිමත් ගතිය එතකොට දැන් අපි කොහෙටද මේ යන්නේ නැවැත්ම සඳහා එතකොට නවත්තන්න පටන් ගන්න කවද්ද ඒ නැවැත්ම සඳහා ශික්ෂණය සංයමයේ দমনය අපි ආරම්භ කරන්නේ කවද්ද කොතනින්ද පටන් ගන්නේ අන්න ඒ වගේ ප්‍රත්‍යවේක්ෂණයක් නැති තැනකට අපි යමින් පවතිනවා නම් අපිට මේ මේ කාර්ය ආරම්භ කරන්නටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාර්ය අහෝසි කිරීම නෙමෙයි වැඩ නැවැත්වීම නෙමෙයි ඇසින් රූප නොබලා සිටීම නෙමෙයි කනින් ශබ්ද නොඅසා සිටීම නෙමෙයි මේ ඉන්ද්‍රියන් තියෙන්නේ පරිහරණය කරන්නටයි කොමකටද Tamange tanuන්ගේ යහපත සඳහා හැබැයි යහපත සඳහා පාවිච්චි කරන්න ඕන ක්‍රමය ප්‍රමාණය අවස්ථාව එහි භූමිකාව එහි වපසරිය එහි සදාචාර සම්පන්න පරිමාව ඒව හඳුනාගෙන ක්‍රියා කරන්නට සංයමයක් ඇති කර ගැනීම තමයි සීලයයි කියලා කියන්නේ. එතකොට ඒ සීල විසුද්ධිය කුමක් සඳහාද? චිත්ත විසුද්ධිය සඳහා. ඒ චිත්ත විසුද්ධිය කුමක් සඳහාද? දිට්ඨි විසුද්ධිය සඳහා. මේ විදිහට අනුක්‍රමයෙන් අපි තව සඳහන් කරන්නේ අර විවේකයේ ගැන සඳහන් කරනකොට කාය විවේකය, චිත්ත විවේකය සඳහා, චිත්ත විවේකය, උපදි විවේකය සඳහා. එතකොට මේ විදිහට අනුක්‍රමයෙන් අපි සංවර වෙමින් යන ගමනකදී අර අතිශයින්ම ලාමක වූ සරාගී බන්ධනයක් හැටියට ලෝකයා දකින ස්ත්‍රී පුරුෂ එකතුව තුල පවා ඒ කියන සංයමයේ দমনයේ ගොඩනගාගෙන යන කල්යාණ මිත්‍ර ඇසුරක් පවත්වන්නේ කොහොමද කියන කාරණේ තමයි බුදුදහම තුල පෙන්වා දෙන ආවාහ විවාහ ජීවිතයක් තුළින් එහෙම නැත්නම් පතිපතිනි භූමිකාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා එනිසා තමයි අවශේෂ කවර සාධක වලින් මේ පුද්ගලයන් සමවිසම වුණා වුණත් තමන්ට යෝග්‍ය බිරිඳක් සැමියෙක් තෝරා ගැනීමේදී ඒ තේරීම කල යුත්තේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමව. මොකද මේ චින්තනයත් එක්ක ආකල්පත් එක්ක දැක්මත් එක්ක සිතුම් පැතුම් එක මේවා සමගයි අපිට ජීවත් වෙන්න ලෝකේ කවුරුවත් මුදල් මත නෙමෙයි ජීවත් ලෝකේ කවුරුවත් අවශේෂ දැනුගත්කම් මත එතකොට පෞල් පසුබිම මත කුලය මත ඕව මත නෙමෙයි විවාහ සංස්ථා පවත්වන්නේ විවාහ සංස්ථාවක පැවැත්ම හෝ විනාශය රඳා පවතින්නේ ඕනෝන් සිතන පතින දකින ඒ සිතුම් පැතුම් ආකල්ප මත අපි මීට පෙරත් මෙතර කතා කරලා තියෙනවා අද සමාජයේ දැනුගත් සහ හැකියාවන්ගෙන් පිරිපුන් දරු පරපුරක් ගොඩනැගෙමින් පවතින ප්‍රශ්නේ තියෙන්නේ දැනුම නැතිකමේ ප්‍රශ්නය නෙමෙයි හැකියාව නැතිකමේ ප්‍රශ්නේ නෙමෙයි. ඒ දැනුම සහ හැකියාව පාවිච්චි කරන්නේ කවර ආකාරයෙන්ද? කවර දැක්මක් ඇතුවද? කවර ආකල්පයක් ඇතුවද? එතනයි ගැටලුව මතුවේ. ඒ වගේ තමයි විවාහ සංස්ථාව කියන තැන නෙමෙයි ප්‍රශ්නේ මතුවෙන්නේ. අඹුසැමි ජීවිතය කියන තැන නෙමෙයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ අඹුසැමි සම්බන්ධතාවයේ පවත්වන්නේ කවර පරමාර්ථ මතද? කවර දැක්මක් මතද? එතකොට කවර ආකල්ප මතද? අන්නේ කාරණය මත තමයි අඹුසැනි දෙදෙනා ප්‍රේතෙක් ප්‍රේතියක් සමග ජීවත් වෙනවා හා සමාන ජීවිතයක් ගත කරනවද දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙනවා වගේ ජීවිතයක් ගත කරනවා චවෝ චවාය සද්දෙන් සංවසති දේවෝ දේවියා සද්දෙන් සංවසති එතකොට මේ දෙකෙන් කොයි පැත්තටද වැටෙන්නේ කියන එක තීරණය වෙන්නේ අඹුසැමි සම්බන්ධතාවය මත නෙමෙයි ඒක තීරණය වෙන්නේ ඔවුනොන් කෙබඳු ආකල්පයකින් කෙබඳු දැක්මකින් මේ සම්බන්ධතාවය පවත්වාගෙන යනවාද කියන කාරණේ මත. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වෙනවා වගේ ජීවිතේ පවත්වන්නට අත්‍යවශ්‍ය වෙන්නේ සද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමාන දැන් මෙහෙම කියනකොට විවාහ ජීවිත ගත කරන බොහෝ දෙනා හිතන ඇති හාමුදුරුවෝ ඔහොම කිව්වට ඉතින් හාමුදුරුවන්ට තේරෙන්නේ නැහනේ විවාහ වෙච්ච අපිනේ ඒකේ අමාරුව දන්නේ කොහොමද ඔය කියන කතන්දර යථාර්ථයක් බවට පත් කරන්නේ බිරිඳගේ හැටි මෙහෙමයි සැමියාගේ හැටි මෙහෙමයි කියලා දැන් තම තමන්ගේ අත්දැකීම් සිය දහස්සර මේ දේශනාව අහගෙන ඉන්නකොටත් සිතට මතුවෙනවා ඇති ඒක ඒක තමයි සැබෑව නමුත් අපි තේරුම් ගන්නට ඕන යම් තැනක විවාහ සංස්ථාවේ එහෙම පීඩාකාරී බවක් තියෙනවා නම් ඒක බිරිඳගේ හෝ සැමියාගේ ප්‍රශ්නයක් නෙමෙයි. කවර ප්‍රශ්නයක්ද? Taman සාංශාරික වශයෙන් විවාහ සංස්ථාව තුළ Tamanගේ යුතුයකම් වගකීම් Tamanගේ භූමිකාව පතිපතිනි භූමිකාව හරියට හඳුනාගෙන සාංශාරික වශයෙන් ඒ භූමිකාව සම්පූර්ණ කරන්නට අපොහොසත් වීමේ දුක්ඛ විපාකය එහි අකුසල කර්ම විපාකය සසර ගමනේ තමන් වෙත එනවා. දැන් මේ ජීවිතේත් අපි එහෙම හිත හිතා තවදුරටත් ඒ විදිහේ කටුක අත්දැකීම් ලබන්නට මගක් හදාගන්න. දැන් මේ විදිහ ඒ කටුක අත්දැකීම් ලබන්න මගක් හදාගන්නවා කියන්නේ දැන් අපි හිතමු බිරිඳ සැමියා කෙරෙහි බොහෝම ස්නේහයෙන් යුක්තව විශ්වසනීයව තමන්ගෙන් කෙරෙන්න ඕන හැමදේම කරනකොට සැමියාගෙන් අවශ්‍ය යුතුයකම් ටික කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැති වෙනකොට බිරිඳ කල්පනා කරන්නේ මම විතරක් මේ මැරීගෙන සියල්ලම කරනවා. මේ මනුස්සයාට මගේ ගැන කිසි හැඟීමක් නැහැ. ඉතින් එහෙමනම් මම විතරක් මොකටද මේවා කරන්නේ? එතකොට මම විතරක් මොකටද කරන්නේ කියලා හිතපු තැන ඉඳලා බිරිඳ උත්සාහ කරන්නේ තමන්ගේ භූමිකාවට අදාළ කාර්යභාරය පැහැර හරින්නට. එතකොට සැමියාගේ දුර්වලකම් තියනවා වෙන්නට පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක අරගෙන යන්නේ ඔහු. දැන් මේ සැමියාගේ තියෙන දුබලකම පාදක කොටගෙන හෝ බිරිඳ තමන්ගේ භූමිකාවෙන් ගිලිහෙනවා නම් ඒකේ කර්ම විපාකය සසර විඳින්න වෙන්නේ තමන්ට. විවාහ වෙන වෙන ආත්ම භාවවල සැමියාගෙන් තමන්ට ලැබිය යුතු සත් සත්කාරය සම්මානය ගෞරවය එතකොට එහි තිබිය යුතු ප්‍රීතිය සතුට සුවය සැහැල්ලුව කල්යාණ මිත්‍රත්වය ඒ මොකුත් ලබන්නට Taman සතුව සුදුසුකමක් ඉතුරු කරගන්නේ නැහැ ඒක Taman විසින්ම සියතින්ම විනාශ කරගන්න. ඇයි කාට හිලව් කරලත් සැමියාට හිලව් එතකොට එහි විපාක වශයෙන් උපදින උපදින ආත්ම භාවවල ඒ ප්‍රශ්නේ තමන් වෙත එනවා. එතකොට එන එන හැම වතාවකම ඇය වෛර කරන්නේ, දේශ කරන්නේ සැමියාට. මේ අසත්පුරුෂයෙක් එක්කලා විවාහ වෙලා, මේ දුෂ්ටයෙක් එක්කලා විවාහ වෙලා, ඒතර බුදුහාමුදුරුව මොන කතන්දර කිව්වා වුණත් මේ මිනිසුත් එක්කලා කොහොමද මේකට ජීවත් වෙන්නේ කියලා ඒ ප්‍රශ්නෙට මැදි වෙනවා. අපි හැමදාමත් කියන කතාවක්නේ. මුගලන් හාමුදුරුවන්ට හොරු තලපු බව ඇත්ත. හොරුන්ගේ අසත්පුරුෂක මිත්‍යා දෘෂ්ටික බවත් ඇත්ත. නමුත් ඉතින් ඒ අය මුගලන් හාමුදුරුවෝම වටකලේ මොකද තවත් රහතන් වහන්සේලා ඉඳද්දි උන්වහන්සේ එකවරක් දෙවරක් පලා ගිහිල්ලත් නික්ම ගිහිල්ලත් ආය වතාවක් තුන්වෙනි වතාවටත් මොකටද උන්වහන්සේම වටකලේ දැන් මේක අපිට එකවර බැලූ බැලමට පෙනෙන කාරණේ නෙමෙයි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ යටින් තියෙන සාධකේ අපිට පෙන්වා අන්න ඒ වගේ අපිට බැලූ බැලමට සැමියාගේ දෝෂේ බිරිඳගේ දෝෂේ තමයි පෙනෙන්නේ පෙනුණා උනාට ඒ බඳු දොස් සහිත කෙනෙක් තමන්ගේ විවාහ සංස්ථාවට ඇතුල් වෙලා තමන් සිය කැමැත්තෙන් තෝරාගෙන හෝ මව්පියන්ගේ වැඩිහිටියන්ගේ බලපෑම මත තමන්ට තෝරා ගන්නට වෙලා හෝ කවර පදනමක් මත හෝ ඒ බඳු විවාහ සංස්ථාවක් ගත කරන්නට පසුබිම හැදෙනවා කියන්නෙම තමන් සාංශාරික වශයෙන් ඌනතාවයක් හදාගෙන තියෙනවා දැන් ඒක විඳින්නට මෙතන අවකාශයක් සැලසෙනවා මේකෙන් අදහස් කරන්නේ හැම දෙයක්ම කර්මයට බාර දෙන්නට ඕන කියන එක නෙමෙයි. ඒබඳු තත්වයක් උද්ගත වෙනවා නම් සැමියාට ද්වේෂ කිරීම, බිරිඳට ද්වේෂ කිරීම නෙවෙයි කල යුත්තේ. Taman වෙත මේබඳු අර්බුදයක් මතුවෙන්නේ මොකක් නිසාද කියලා හොයලා ඒක නැවත සිදු නොවෙන්නට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්නට දක්ෂ වෙන්නට. ඒකයි ප්‍රයෝග සම්පatti. ඒකයි ඥානවන්ත මිනිසෙක් විසින් කළ යුත්තේ. මොකද නිවන් දකින්න තෙක්ම අපිට ගැලවෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. තමන් කොච්චර අකමැති වෙලා මම විවාහ වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් ඉතින් එහෙමනම් පැවිද්දට යෝග්‍ය සුදුසුකම් හදාගන්න. පැවිදි වෙනවා කියලා කියන්නේ මේ කෙස් රැවුල් ටික කවලා සිරුර පෙරව ගන්න එක විතරක් නෙමෙයි. අර සරාගී කායික මානසික අවශ්‍යතා, ඒ මනෝභාවයන්, ඒ ආකල්පයේ දෘෂ්ටි ඒවා ඒවා සමනය කරගෙන මේ ගමන යන්න බැරි වුණොත් ඔළුවේ කෙස් නැතය කියන එක ඇඟේ කලිසමද කමිසෙද සිවුරද තියෙන්නේ කියන එක ප්‍රශ්න නෙමෙයි. ඒකනේ අද සමාජයේ අපට පෙනෙන්නේ මේ පැවිද්ද තෝරාගත්තු අයගේ චර්යාවල උනත් ඒ විවිධ දුබලකම් විකෘතිතාවයන් නිසා මේ ශාසනයේ බරපතල අර්බුදයකටපත් වෙන අවස්ථාවකට පෙනෙන්නේ ඒ ඒ යෝග්‍යතාවයේ ඒ සුදුසුකම නැතුව අර සමාජයෙන් පලා යාමක් හැටියට චීවරේ දරාගත්තු තැන ඉඳලා අර්බුද ගොන්නක් මතුවෙනවා. ඉතින් එතකොට එතනක් විනාශ කරගන්න. සිවුර දරාගෙන එතන අර්බුදයක් ඇති කරගෙන එතන විකෘතියක් කරලා සමස්ත ශාසනයටම අනර්ථයක් කළාන් පස්සේ ඒකේ කරුමේ ගෙවන්න වෙන්නේ අර විදිහට නෙමෙයි. ඉතින් ඒ නිසා අපිට පලා යන්නට තැනක් නැහැ. නිවන් දකින්නකම්ම මේ මේක සමබර කරගෙන පවත්වගෙන යන්න එක්ක පුරුදු වෙන්න වෙනවා. නැත්තම් ඉතින් වෙනසෙන්නට සිද්ධ වෙනවා දැන හොනො දැන. දැන් මේ කතාව බිරිඳට විතරක් සාධාරණ කතාවක් නෙමෙයි සැමියාටත් එහෙම තමයි. සැමියා කල්පනා කරනවා නම් සැමියා කල්පනා කරනවා නම් මගේ බිරිඳ සත්පුරුෂයෙක් නෙමෙයි අසත්පුරුෂේ මේ වදක භාර්යාවක් මේ චෞර භාර්යාවක් බුදුරජාණන් වහන්සේ විවිධ ප්‍රභේද දක්වනවානේ. එතකොට මේ වදක භාර්යාවක් චෞර භාර්යාවක් කියන කෙනා විවාහ කරගන්නට කලින් ඕන තීරණය කරලා බැහැර කරන්න. විවාහ කරගත්තට පස්සේ දැන් චෞර භාර්යාවයි වදක භාර්යාවයි කියලා ගැටෙන්නට ගියොත් එහෙම ඊට පස්සේ ඒ බිරිඳ කරගන්නා දේ බිරිඳ අරගෙනයි හැබැයි බිරිඳට හිලව් තියලා සැමියා තමන්ගේ තමන්ගේ පති භූමිකාව සාමියෙක් හැටියට තමන්ගේ කාර්යභාරය තමන් හරියට ඉටු කරන්නේ නැතිනම් එතන විනාශ කරගන්නේ තමන්ගේ සසර ගමනයි. ඒ ඒ ඒ ඇති කරගන්නා දුර්වලකමෙහි විපාකය සසර ගමනට උපදින උපදින ආත්ම භාල විවාහ සංස්ථාව තුල Tamanට සැනසීමක් සැහැල්ලුවක් සුවයක් තෘප්තියක් සතුටක් ආස්වාදයක් කල්යාණ මිත්‍ර සහයක් නොලැබී සියලු කල්හි විඳවන්නට Taman පසුබිම හදාගන්න. ඒක කරන්නේ බිරිඳ නෙමෙයි. නමුත් අපිට බැලූ බැලමට පෙනෙන්නේ මේ අසත්පුරුෂ කාන්තාවක් විවාහ කරගෙන අපෝයි මට වෙච්ච දේ කියලා තමයි පෙනෙන්නේ. බිරිඳට පෙනෙන්නේ මේ අසත්පුරුෂයෙක් එක්කලා විවාහ වෙලා මට වෙච්ච දේ කියලා තමයි පෙනෙන්නේ. නමුත් අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. ඒකක්වත් අනුන් විසින් Tamanට කරන දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැරදි විදිහට පරිහරණය කළා වූ සිත සොරේ තවත් සොරෙකුට කරනවාටත් වඩා බරපතල අනර්ථයක් සසර ගමනේ Tamanටම සිද්ධ කරනවා. ඒ නිසා දැන් Taman විවාහ වෙලා නම් ඉන්නේ දැන දැන් තමන්ට තේරෙනවා නම් තමන්ගේ විවාහ සංස්ථාව තුළ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සත්පුරුෂයෙක් නෙමෙයි, කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි කියලා දැන් තමන්ට හිතෙනවා නම් තමන් වෑයම් කරන්නට ඕන ඇය හෝ ඔහු කල්යාණ මිත්‍රයෙක් බවට පරිවර්තනය කරගන්නට තමන්ට කරන්න පුළුවන් උපරිමේ කරන්න. ඒකේ පියවර තමයි පළවෙනි පියවර තමයි අනිත් කෙනා කරන කියන දේවල් වලට හිලව් කරලා තමන්ගේ භූමිකාවට අදාළ කාර්යභාරය අතහැර දමන්න නැතුව ඉවසීමෙන් දරා ගැනීමෙන් ඒ ටික පවත්වා ගන්නට තමන් පුහුණු වෙනවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි කරුණා මෛත්‍රියෙන් යුක්තව අනෙක් කෙනා තුල පවතින අසත්පුරුෂකම්, දුෂ්ටකම් සමනය කරන්නට තමන් කල්යාණ මිත්‍රත්වයෙන් සහාය. ඒක තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. එතකොට දැන් නමුත් විවාහ සංස්ථාව තුල තියෙන බරපතලම අර්බුදය තමයි අනිත් කොතැනක මේ කල්යාණ මිත්‍රත්වයේ ගොඩනගන්න පහසු වුණත් විවාහ සංස්ථාව තුළ මේක පහසු නෑ. මොකද ඒ සරාගී බන්ධනය තුළ ඒ සරාගී එක්වීම තුළ අර ගෞරවය, විශ්වාසය කියන සියල්ල බිඳිලා ගිහිල්ලා එක්තරා හෙලා දකින සුළු එහෙම නැත්නම් පහත් කොට සලකන සුළු මානසික තත්වයකට වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. දැන් මව්පිය දූදරු සම්බන්ධතාවය තුළ යම් යම් ගැටලු මතුවනා වුණත් නැවත ප්‍රකෘතිමත් කරගන්න යම් පහසුවක් තියෙනවා. ඊළඟට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය තුළ යම් යම් ගැටලු මතුවනාට ප්‍රකෘතිමත් කරගන්න යම් පහසුවක් තියෙනවා. ඊළඟට මිත්‍ර මිත්‍ර සම්බන්ධතා තුළ සේවක ස්වාමි සම්බන්ධතා තුළ යම් ගැටුම් මතුවනාට ඒවා සමනය කරගැනීමේ යම් පහසුවක් තියෙනවා. හැබැයි අබුසමි සම්බන්ධතාවය තුළ මේ සරාගී බැඳීමත් එක්කලා සිද්ධ වෙන පටලැවිලි වලදී ඒ ඇති වෙන ගැෂ්ඨන වලදී අනිකාට සමාව දෙන්නට තරම් ගෞරවණීය හැඟීමක් ගොඩක් දෙනා තුල ඉතිරි කරගන්නේ නැහැ ඒ විදිහේ අර හැම විටම අනිත් කෙනා පිළිබඳව හෙලාතලා දකින ගතියකට මානසික தত্ত্বය අද වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා විශේෂයෙන් අපි වටහා ගන්න ඕන විවාහ සංස්ථාවක් තුළ අනිත් කෙනා වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් වගකීම් ආදරය සෙනෙහස වගේම එතන ගෞරවයක් තියෙන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැමියා විසින් ඒ බටහිර දිසාව නම් වූ බිරිඳ කෙරෙහි පිළිපදින්නට ඕන කරුණු පහක් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කරුණු පහෙන් පළවෙනිම කාරණය තමයි සම්මානනාය. ඒ බිරිඳට කතා බහ කරන හැසිරෙන ඇය පිළිබඳව කටයුතු කරන අවස්ථාවේ සැමියා විසින් ඇයට දැක්විය යුතු සම්මානය ඇයට ලබා දිය යුතු අගය ලබා දෙන්නට ඕන කතා බහ කිරීමේදී ඇයව හෙලාතලා දැකීම සුදුසු නැහැ ඇය පහත් කොට තැකීම සුදුසු නැහැ ඊළඟ දෙවෙනි කාරණේ තමයි අනවමානනාය අවමන් නොකර සිටින්නට ඕන එතකොට සැමියා බිරිඳට ගරු කරනවා කියලා කියන්නේ කකුල් දෙක අල්ලා වඳිනවා කියන එක නෙමෙයි. දැන් අද අද වර්තමානයේ කියනවානේ කාන්තාවගේ හිමිකම් කියලා. එහෙම නැත්නම් කාන්තා අයිතිවාසිකම් කියලා. එතකොට කාන්තා අයිතිවාසිකම් කියන එක බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දක්වලා තියෙනවා. ඒ කාන්තාව පිළිබඳව සැමියා කොච්චර බලපුලුවන්කාරකම් තිබුණා වුණත් ඔහුට යුතුයකමක් නැහැ ඔහුට අයිතියක් නැහැ ඔහුගේ භූමිකාවෙහි පළමු කාර්යභාරය තමයි ඒ බිරිඳට අවශ්‍ය සම්මානනය ඇගීම ගෞරවය ආරක්ෂා වෙන හැටියට ක්‍රියා ඒ වගේම අවමානයට පත් නොවන හැටියට පරිස්සමින් කටයුතු කිරීම එතකොට එතකොට සැමියා කෙරෙහි බිරිඳ විසිනුත් ඒ විදිහෙන් කටයුතු කරන්න ඕන. ඒක අමුතුවෙන් කියන්නට කාරණයක් නෙමෙයි. කොහොමත් සැමියා කෙරෙහි පවතින හැමතැනකම බිරිඳ විසින් කළ යුතු යුතුයකම් දක්වන හැමතැනකම ඒ සැමියාට ගෞරවයෙන් ප්‍රසාදයෙන් සැමියාගේ ගරුත්වය ආරක්ෂා කරලා ක්‍රියා කිරීමෙහි අවශ්‍යතාවය, ඒ භූමිකාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ හැම විටම දක්වලා තියෙනවා. එතකොට අන්න ඒ විදිහට තමන් දක්ෂ වෙන්නට ඕන අනිත් කෙනාගෙන් යම් යම් දුර්වලකම් මතුණා උනත් ඒකට පරිගැනීමක් හැටියට ඒකට හිලව් කරලා තමන් වෙනසෙන්නේ නැතුව ඉන්න. ඒ හැම මොහොතකම කල්පනා කරන්න ඕන සාංශාරික තමන් කරගත්තු යම් කර්මයක් වෙන්න ඇති මේ ගෙවන්නේ. ඉතින් මේ ජීවිතෙත් එහෙම හැපිලා ගැටිලා නොසලකා හැරලා තමන්ගේ භූමිකාවට අදාළ කාර්යභාරයන් නොසලකා හැරියොත් සසරටත් ඉතින් ඒ ටික තමයි විඳින්න වෙන්නේ. ඒක අපි හිතමු ඉතාම හොඳ සත්පුරුෂයෙක් තමන්ට විවාහයට ලැබුණා කියලා. එහෙම ලැබුණා වුණත් තමන්ගේ කර්මය තියනවා නම් අර තමන්ට ඒ ගෞරවය, ප්‍රසාදය, ඒ සෙනෙහස, ඒ මිත්‍රශීලීත්වය, කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ නැතේ. පිනතුන් අහලා ඇතිනේ අර ඉසිදාසියගේ කතාව. එතකොට ඉසිදාසිය කියලා කියන්නේ සිටු කුමරියක්. රූප ස්වභාවයෙන් අඩුවක් නැහැ. නමුත් ඇයව විවාහ කරලා දෙන්නේ කවර තරාතිර මේ කෙනෙකුටද? ඒ හැම කෙනෙකුටම ඇයව එපා. අවසානයේ මේ පියාණන් දැන් තමන්ගේ දියණිය පාවා දෙන්නට විවාහ කරලා දෙන්නට කෙනෙක් නැතුව යාචකෙක් හොයාගෙන ඒ යාචකයා නාවලා ඉසර කොණ්ඩේ කපලා රැවුල කපලා හොඳට පිරිසිදු කරලා ඇඳුම් අඳවලා අවශ්‍ය මිල මුදල් දීලා ගෙයක් දොරක් හදලා දීලා සියලු සැප සම්පත් දීලා කිව්වා මේ මගේ දුවව විවාහ කරගෙන පවතින්න වෙන මොකුත් හම්බ කරන්න ඕනේ සියලු ධනය සිටු මාලිගාවෙන් දෙනවා එහෙම දීලත් ටික දවසක් යනකොට අර මනුස්සයා ඇවිල්ලා කියනවා මගේ ඔලොග්ගුවයි අර මිටියයි දෙන්න මට හිඟා කන එක හොඳයි බීටරේ. ඒ මොකක් නිසාද? ඒ ඒ සැමියාගේ ප්‍රශ්නය නෙමේ කවරතරා අතිරමක කෙනෙක් සමග එකතු වුණා වුණත් ඔහුට ඇයව එපා වෙනවා. ඒ සැමියාගේ ප්‍රශ්නය නෙමේ තමන් සසරේ රැස් කරගත්තු කර්ම වේගය සැමියා තුලින් මතුවෙන හැටි. මිට හිතදී අපේ යම් යම් අවස්ථාවලදී ධර්ම දේශනා සාකච්ඡා කරනකොට අපි පැහැදිලි කරලා තියෙනවා තමන් සතු කර්මවේගය මම හිතන්නේ මුල්ම දේශනාවලදී අපි මේක කතා කළා අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන මාතෘකාව යටතේ කරපු සාකච්ඡාවලදී අපි සතු කර්මවේගය අපි වෙත පැමිණෙන මාධ්‍ය තුනක් තියෙනවා පළමු මාධ්‍ය තමයි තමන්ගේම මනස තුලින් තමන්ගේ කුසල කුසල කර්ම විපාක මතුවේ දෙවැනි ක්‍රමය තමයි අපේ කර්මය අපි ඇසුරු කරන සමීපතමයා හරහා මතුවෙනවා. ඒ සමීපතමයා බිරිඳ වෙන්න පුළුවන්, සැමියා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්. ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕන කෙනෙක් තුලින් අපේ කර්මය අපි වෙත මතුවෙන්න පුළුවන්. දැන් පහුගිය කාලේ අන්තර්ජාලය එහෙම දාලා තිබ්බේ කර්මය ජනාධිපති වේසෙනුත් පැමිණිය හැකි. ඉතින් ඒකේ ඇත්තක් තියෙනවා. ඒක ඒ තනතුරට නිගරු කිරීමක් නෙමෙයි. ඕනම තැනකින් අපට විඳවන්නට තියෙන කර්ම එන්න පුළුවන්. මතු වෙන්න පුළුවන්. ඒකට අසවල් තනය කියලා නියමයක් නැහැ. ඇසුරු කරන ඕනම තැනකින් එන්නට. නමුත් මේ අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නේ නැහැ ඒක හඳුනගන්න. දැන් සබාධමෙන් මේ ප්‍රශ්නේ මතුවෙනවා නම් ඒක අපේ කර්මයක් කියලා අපි විඳ දරා ගන්න හෝ ඒකට ඒකෙන් රැකෙන්නට අවස්ථා සලස්වා ගන්න අපි සූදානම් හැබැයි පුද්ගලයන් ඔස්සේ පැමිණෙනකොට අපට පුද්ගල රූපීව තමයි ඒක පෙනෙන්නේ. එතකොට මේක විශ්ව ධර්මතාවයක් යමේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක වෙනුවට අපි පුද්ගල ආරෝපණයක් කරනවා. ඒ ආරෝපණයත් එක්කලා තමයි ඊට පස්සේ අපි ප්‍රතිවිරෝධතා හදාගන්න ගැටුමක් වෛරයක් පරිගැනීමක් ඇති කරගන්න උත්සාහ කරන්නේ. එනිසා බිරිඳ සැමියා කියන තැනදී මේ ඇතිවෙන යම්නම් පරස්පරතාවයන් සමනය කර ගැනීම අනිත් භූමිකාවල තරම් පහසු නැති වෙන්න පුළුවන් බෙපහසු නැති වුණාට අපි ඒක සමනය කරගත යුතුම තැනක් එතන කුමක් නිසාද නිවන් දකින්න තෙක් අපට අනිවාර්යෙන් Tamanගේ රාගී අවශ්‍යතා කායිකව මානසිකව සමනය කරගෙන ආර්ය බ්‍රහ්මචර්යාවකට Tamanට යොමු වෙන්නට පසුබිමක් හැකියාවක් සකස් කරගන්නා තෙක්ම Tamanට සිද්ධ වෙනවා ඒ විවාහ සංස්ථාව තුළ පවතින. ඒ වගේම අපි කොච්චර ඒ සඳහා හැකියාව නැති කරගත්තා වුණත් සමහර කාලවකවාන වල ඒ බඳු බ්‍රහ්මචර්යාවකට ලෝකයේ තුල ඉඩ නැති අවස්ථා තියෙනවා. එහෙම සමාජ වටපිටාවක් නැති අවස්ථා තියෙනවා. එහෙම වෙනකොට කැමති වුණත් අකමැති වුණත් විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සාංශාරික ස්වභාවය තේරුම් අරගෙන පලායාමේ ක්‍රමයක් නෙවෙයි එන දෙයට මුහුණ දෙමින් විමුක්තිය වෙත යන්නට අවශ්‍ය පසුබිම සකස් කරගන්න අපේ ශක්්‍යතාවයේ දක්ෂතාවය අපි අවදි කරගන්නවා. එතකොට ඒ විදිහෙන් තමන් සංයමයටපත් වෙලා ඊළඟට කල්යාණ මිත්‍රත්වයෙන් අනිත් කෙනා නිවැරදි මඟට ගන්න වෑයම් කරනවා. දැන් මෙතනදී අපට යලිත් ප්‍රශ්නයක් මතුවෙනවා අපි ගිය සතියේ අපේ එක මහත්මයෙක් ප්‍රශ්නයක් හැටියට ඇහුවා දැන් අර අම්මා තාත්තා කෙරෙහි සංග්‍රහ කරනකොට ඒ අය තුල සද්ධා සීල ත්‍යාග ප්‍රඥා මේ ගුණාංග අවදි කරන්නට කියලා දරුවන් කැප වෙලා ක්‍රියාත්මක වුණාට ඒ මව්පියෝ ඊට පස්සේ ඒ හරහාම ගෂ්ඨනයක් ඇති කරගන්නවා මොකද ඒගොල්ලෝ හිතන්නේ දරුවා Tamanට අනවශ්‍ය විදිහට බලපෑම් ඇති කරනවා එතකොට දරුවත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. එතකොට දුරින් ඉන්න දරුවා සැලකුවක් නැතත් ඒ දරුවා තමයි හොඳ කෙනා. මේ ගෙදර ඉඳගෙන සියල්ල බලලා තමන්ව යහපත හියදවන්න හදන දරුවා තමයි අසත්පුරුෂය හැටියට තමන්ගේ වදකයා හැටියට පෙනෙන්නට ගන්න. මෙතන ලොකු අර්බුදයක් ඇති වෙන්නට පුළුවන්. අන්න ඒ වගේම ප්‍රශ්න ඇති වෙනවා විවාහ සංස්ථාව තුළ අර කල්යාණ මිත්‍රත්වයෙන් හෝ තමන් තමන්ගේ බිරිඳව සැමියාව යහමගට ගන්න උත්සාහ කරනකොට ඊටාම ප්‍රවේසම් වෙන්න ඕන ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ගේ ප්‍රමාණයන් තේරුම් අරගෙන ඒ කාර්යය කරන්න. එහෙම නොවුනොත් එහෙම අපි තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සුමගට ගන්න දරන ප්‍රයත්නයම බරපතල අර්බුදයක් එක් වර්ධනය වෙන්නට පුළුවන් විවාහ සංස්ථාපවා කඩාකප්පල් වෙන්නට. මොකද එතන අර අනිතරමින් අර මව්පියෝ දරුවෝ කියන තැන තියෙන ගෞරවණීය ගතියවත් ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ නැති නිසා. නමුත් උත්සාහ කළොත් පරිස්සමින් තේරුම් අරගෙන පුද්ගල ස්වභාවය, මානසික తত্ত্বය, ප්‍රතිචාර දක්වන විදි මේවා හඳුනාගෙන කටයුතු කළොත් ඒක කරන්න බැරි කමක් නැහැ. අපි මීට ඉහතින් සිහිපත් කරලා තියෙනවා ඔය ඕස්ට්‍රේලියාවේ නජන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ කිව්ව කතාවක්. දිනක් උන්වහන්සේ වෙත පැමිණි මව් කෙනෙක් ඒ කියන්නේ කාන්තාවක් එතුමිය දීර්ඝ කාලයක් ඒ භාවනා වැඩසටහන් වලට එහෙම එන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් එතුමියගේ බිරිඳ මේ සැමියා ඒ සැමියා බෞද්ධ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔහු නිරන්තරයෙන් දැන් මේ කරන දේ නිකන් වැඩකට නැති දෙයක් හැටියට. ගිහිල්ලා නිකන් අනිත් අය කියන ඒවා අහගෙන ඉඳලා මේ භාවනා කරනවා කියලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන අතපය වකුටු කරගෙන ඉඳලා ඔහොම කොහොමද දියුණු වෙන්නේ? නිසා ඔක ඔක වැඩක් නැහැ, තේරුමක් නැහැ කියන මට්ටමින් තමයි ඒක ගැන නිග්‍රහශීලීව කතා කරන්නේ. එතකොට දැන් බිරිඳට ඕන වෙනවා තමන්ගේ සැමියා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටවන්නට. කල්යාණ මිත්‍රත්වයෙන් මේ දහම් මගට නැඹුරු කරගන්න. ඒ නිසා ඇය නැවත නැවත මේ මේකේ වටිනාකම කියන්න උත්සාහ කරනවා. ඒතර වටිනාකම කියන්න උත්සාහ කරනකොට සැමියාට දැනෙන්නේ දැන් මේ බිරිඳ තමන්ගේ සීමා ඉක්මවා යනවා වගේ. තමන්ට අවනත වෙන්නේ නැහැ. තමන් කියන දේ අහන්නේ එකට එක කියන්නේ නෝ. දැන් මේ මටත් උගන්වන්න එනවා. එහෙම තමයි සැමියාට හැඟෙන්නේ. එතකොට ඔහු ඇය සමග වඩාත් ගැටෙනවා. අන්තිමට මේ අර්බුදය නිම වෙන්නේ දැනුම් අහලා ගුටි කාලා තමයි ඇයට පන්සලට යන්න වෙන්නේ. ඉතින් මෙහෙම මේ සිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දී එක් අවස්ථාවක එතුමියට ඉවසීම පිළිබඳව ධර්මදේශනාවක් අහන්නට ලැබෙනවා. ඊට පස්සේ ඇය කල්පනා කරනවා මමත් ඉවසී ඉවසන්නට ඕන. සැමියා සම්බන්ධ කටයුතු වලදී මම ඉවසන්න. දැන් හැබැයි ඉවසනවා කියලා ගොඩක් දෙනා කරන්නේ නොසලකා හැරීම. ඇය එහෙම කළේ නැහැ. ඉවසනවා කියන තැන ඇය හොඳට තේරුම් අරගෙන කටයුතු කළා. සැමියා සම්බන්ධව මෙතෙක් කරගෙන ආපු කටයුතු හැම දෙයක්ම හොඳින් කරනවා. හැබැයි අර ගැටුම්කාරී විදිහට මතුවෙන හැම තැනකදීම ඇය ඒක දරාගෙන සමනය කරගන්නවා. සැමියාව සුමගට ගන්නට ඕන කියලා හිතලවත් ඔහු අකමැති දේවල් යෝජනා කරන්න බල කරන්න යන්නේ නැහැ. දැන් මෙහෙම කාලයක් පවතිනකොට ඇයටම වැටහෙන්න ගත්තා අර බැනුම් අහන ගුටි කන මට්ටමට ප්‍රශ්නේ උත්සන්න වෙන්නේ නැහැ. ඒ මොකද දැන් සැමියාගේ පැත්තෙන් යම් යම් චෝදනා ගර්ජනා ආවට ඒක ඒක ව්‍යාප්ත වෙන්නට මෙතනින් පසුබිමක් නැහැ. අර සංස්කෘතයේ තියෙනවා අත්රුනේ පතිතේ වහ්නි ස්වයමේව ප්‍රශාම්‍යතේ. එතකොට තනකොළ රොඩු ආදිය නැති තැනකට ගිනි පුපුරක් වැටුණොත් එය එය විසින්ම නිවියන. අර තනකොළ පරණලාදිය තියෙන තැනකට ගිනිපුපුර වැටුනොත් තමයි ඒක වැඩෙන්නට ගන්නේ. ඉතින් එහෙම නැති තැනකට නම් ස්වයමේව ප්‍රශාමයතේ. ඒ තමන් විසින්ම නිවි යනවා. ඒ වගේ මේ කෝපයට වැවෙන්නට නම් ඒකට අවශ්‍ය ඉන්ධන තියෙන්න ඕන. අනිත් පැත්තෙන් ප්‍රත්‍ය සැපෙන්නට. ඒ ප්‍රත්‍ය සැපෙන්නේ නැති වෙනකොට ඒක එහෙමම නිවි යනවා. ඉතින් ඒකෙන් තමන්ටත් යම්කිසි සහනයක් සැලසෙනවා කියලා ඇයට වැටහුණා. ඊට පස්සේ ඇය දෙවනි පියවර ආරම්භ කරනවා. මොකක්ද දෙවැනි පියවර සැමියා පිළිබඳව වෙනදට වඩා ඇය උනන්දුවෙන් සැමියාගේ පොඩි ඇගිය හැකි පුංචි දේ පවා ඇගීමට ලක් කරන්නේ ඇගීමට කියන්නේ නිකන් වචන වලින් ඔහුව මුරුංගත්තේ තියලා කතා කරනවා කියන විදිහට නෙමෙයි සිනහවෙන් හැසිරීමෙන් එතකොට තේ ටික සකසලා දෙන විදිහෙන් බත් එක බෙදලා දෙන විදිහෙන් ඇඳුම් ටික සෝදලා මැදලා තියෙන විදිහෙන් මේ හැම දෙයකින්ම ඇය ධනවන්නට උත්සාහ කළා සැමියා කෙරෙහි වෙනදාට වඩා ගෞරව සම්ප්‍රයුක්ත ගතිය. දැන් මේ ටික මෙහෙම වෙනකොට සැමියාට දැනෙන්නට ගත්ත බිරිඳගේ අමුත්තක්. මුලදි මුලදී ඔහු හිතුවේ මේ මොකක් හරි දෙයකට දැන් මේ අරාඳිනවා රඟපානවා කියලා. නමුත් මේක දිගට දිගට පවත්වාගෙන යනකොට ඔහුට යම් ආකල්පයක් ඇති වෙන්න ගත්තා. එහෙමනම් මේ බණ කියලා භාවනා කරනවා කියලා කරන වැඩෙන් මගේ බිරිඳට හොඳක් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිලාභය දැන් Tamanට දැනෙනවා. එකට එක කියාගෙන යන්නේ නැහැ බලපෑම් කරන්නේ නැහැ ගැටෙන්නේ නැහැ තමන් ගැන වෙනදට වඩා ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා දැන් ඔහුට ඒ තමන්ගේ බිරිඳ බනහන්නට යන එක පන්සල් යන එකේ තියෙන යම්කිසි සුබ ලකුණක් පෙනෙන්නට ගන්නවා අත්දැකීම ඊට පස්සේ ඔහු විසින්ම උනන්දු කරන්න පටන් ගත්තා බිරිඳ පන්සල් යන්න බනහන්න යන්න භාවනා කරන්න යන්න ඊට පස්සේ සැමියා තමයි දැන් මතක් කරන්නේ. අද පන්සල් යන දවස නේද? අද භාවනාවට යන දවස නේද? අන්තිමට ඇයට බින බිව වාඩි වෙන්න අපහසුයි කියලා පුටුවක් හදලා දෙනවා සැමියා විසින්. ඊට පස්සේ ඒ පුටුව අරගෙන ගිහිල්ලා අර කාන්තාව බ්‍රහ්මවංශ හාමුදුරුවොත් එක්ක කියනවලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද මට මේ පුටුව හදලා දුන්නේ කවුද කියලා. ඉස්සර මම භාවනාවට එනවට දොස් කියපු බැන වැදුණු මට ගුටි බැට දීපු මගේ මහත්තයා තමයි දැන් මට මේවට උදව් කරන්නේ. එතකොට අන්න ඒ විදිහට අනිත් කෙනාගෙන් Tamante එකට සහායක් ලැබුණත් නැත්නම් Tamante ටික දරාගෙන කටයුතු කිරීම ඉන් එහාට කල්යාණ මිත්‍රත්වයෙන් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය නිවැරදි සම්මාදිට්ඨියට ගැනීම ඒ දෙකම කෙරෙන්නට ඕන. හැබැයි මේ දෙවනි පියවර බොහොම පරිස්සමින් කරන්න ඕන. පළවෙනි පියවර අතිශයින් දුෂ්කරයි. දෙවනි පියවර ඊටත් වඩා දුෂ්කර වෙන්නට පුළුවන්. හරියට අපි හඳුනාගත්තේ නැතිනම් ඉතින් සැමියා බිරිඳ සම්බන්ධව කටයුතු කරනකොටත් ওই විදිහේම අර්බුදයක් මතුවෙන්නට පුළුවන්. හරියට පුද්ගල මානසික தත්ත්වය තේරුම් ගත්තේ නැත්නම්. ඉතින් කවර ආකාරයෙන් හෝ අපට අනික් කෙනාගේ අඩුපාඩුව මත හිලව් කරලා අපේ දුර්වලකම මතු කරගන්නේ නැතිව එහෙම නැත්නම් අපේ හොඳ ගුණ වනසගන්නේ නැතිව අපිට පරිස්සමින් කටයුතු කරන්න පුළුවන් නම් ඒකම කුසලයක් වෙනවා. ඒකම ලෝකය වෙනුවෙන් අපි කරපු සත්ක්‍රියාවක් දැන් අපිට යම් තැනක සිද්ධ වෙන අකුසල කර්ම විපාකයක් දුක්ඛ විපාකයක් තියෙනවනම් ඒක වළක්වා ගන්නට අපි මොකක්ද කළ යුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ කුසල ක්‍රියාවන්හි නිරත වෙන්න. ඒතර විවාහ සංස්ථාව සම්බන්ධව කරන්න පුළුවන් හොඳම කුසල ක්‍රියාව තමයි තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග නොගැටී ඇයට හෝ ඔහුට හිලව් කරලා Tamanගේ භූමිකාව කඩාකප්පල් කරගන්න විනාශ කරගන්න නැතුව පවත්වා ගැනීම අනිත් කෙනා ඉන්න ප්‍රපාතයෙන් නගා සිටවන්නට කල්යාණ මිත්‍රත්වයෙන් යම් සහදායකත්වයක් ලබා දීම. සද්ධාවෙන් අඩු නම් සද්ධාව මතු කරගන්නට උදව් කරන්න. ඒක බලපෑම් කරලා නෙමෙයි. කල්යාණ මිත්‍රත්වයෙන් මනස තේරුම් අරගෙන. එතකොට සිල්වත්කම් අඩු නම් සීලෙහි පිහිටුවා ගන්නට උපායශීලී වෙන්නට. එතකොට ත්‍යාගී බව අඩු නම් මසුරුකම වැඩි නම් ඒ ත්‍යාගී ගුණය මතු කරන්නට සහාය වෙන්න. ප්‍රඥාව අවදි කරගන්නට උදව් කරනවා. ඉතින් ඒවා ඊටාම ප්‍රවේශමෙන් කරන්න පුළුවන් නම් ඒක ප්‍රබල කුසලයක් වෙනවා. උපදින උපදින ආත්ම භවවල යම් භවයක විවාහ සංස්ථාවකට ඇතුළත් වෙනවද ඒ හැම භවයකින්ම හැම භවයකදීම තමන්ට ලැබෙන සහකරුවා හෝ සහකාරියගෙන් තමන්ට උපරිම සත්කාර සම්මාන කල්යාණ මිත්‍රත්වය සහයෝගය ආදරය සෙනෙහස සම්පත්තිය අඩුවක් නැතුව ලබලා තාම ප්‍රමුදිත වූ ජීවිතයක් ගත කරන්න සුවපත් ජීවිතයක් ගත කරන්න ගුණාත්මක ජීවිතයක් ගත කරන්න තමන්ට අවශ්‍ය හාත්පසින් සහයෝගය ලැබෙන්නට ඒ කුසලය තමන්ට උපනිශ්‍රේ වෙනවා ඉතින් අන්න ඒ බඳු විවාහ සංස්ථාවක් තමයි නිවන් දකින තෙක් පවත්වාගෙන යන්න මේ බුදුදහම තුලින් මඟ පෙන්වන්නේ. يعني අපි මීට පෙරත් සිහිපත් කළා දැන් යම් කිසි කෙනෙකුට ප්‍රාර්ථනා වශයෙන් ඇති කර ගන්නකොට ඒ විවාහ සංස්ථා පිළිබඳ ප්‍රාර්ථනා පවා ඇති කර ගැනීම යෝග්‍යයි කියනවා. ඒක අපේ යෝජනාවක් හැටියට නෙමෙයි නකුල මාත්‍රු නකුල පෙට්‍රු දම්පතීන් දෙදෙනා එතකොට ඒ අය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ යෝජනාව කරනවා. ස්වාමීනි අපි දෙන්නම කැමති ඊළඟ භවෙත් මුණ ගැහෙන්න ප්‍රියශීලී. ඒතර බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා එහෙනම් මෙන්න මේ ගුණාංග වලින් යුක්ත වෙන්න සම සද්ධාවෙන් සම සීලෙන් සම ත්‍යාගයෙන් සම ප්‍රඥාවෙන්. එහෙමනොත් මේ ජීවිතෙත් ඔන්නෝන්ට ප්‍රියශීලීව මේ ගමන නිමා කරන්න පුළුවන් ඊළඟ භවයේ ප්‍රියශීලීව හමු වෙන්නට. බුදුහාමුදුරුවෝ එතනදී නිග්‍රහ කරන්නේ නැහැ. ඒ වෙනකොටත් නකුල මාතෘ ගෘහපතිනිය සෝවන් ඵලලාභී කෙනෙක්. සක්කාය දිට්ඨිය දුරු කරලා එහෙම තිබියදී තමයි ඇය කියන්නේ මමත් කැමති ඊළඟ භවයේ නකුල පීතෘ ගෘහපතිතුමා ප්‍රියශීලීව හමු වෙන. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් මේ ආර්ය භාවයටපත් වෙලත් ඉන්න කාන්තාව ඔබ නිවන් දකින්න කෙලස් නසන්නට ක්‍රියාත්මක වෙන්න ඕන මොකද්ද මේ කියන කතාව කියලා නිග්‍රහ කළේ නෑ. ඒ සංස්ථාව නිවන් දකිනකම් පවත්වාගෙන යන මඟ කියා දුන්නා. එයිද අපට මේ ගමනේදී කල්යාණ මිත්‍ර සහාය නැතුව මේ ගමන යන්නට බෑ. ඒතකොට මේ කල්යාණ මිත්‍රයා වෙන්නේ අපිට මේ ලෝකේ හමු වෙන පළමු සම්බන්ධතාවය තමයි මව්පිය දූදරු සම්බන්ධතාවය. අපි පෙර දිනෙත් සිහිපත් කළා පස්සේ අපි මහාන වෙනවද ගිහිව ඉන්නවද මොනවා කරනවද කියන එක වෙනම කාරණයක්. හැබැයි අපි කවුරුත් දැන් ඉපදිලා ඉන්නවා නම් මනුෂ්‍ය ලෝකේ අපි කාටත් ප්‍රතික්ෂේප කළ නොහැකි නොසලකා හැරිය නොහැකි සම්බන්ධතාවයක් දැනටම අපට ගොඩනැගිලා. ඒ කොමක්ද අපි මනුලොවට ජනිත වෙද්දිම අම්මා තාත්තා කියලා යම් සබඳතාවයක් අපිත් එක්ක බැඳී පොතේ. ඒත් අපට නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ. අපේ කාර්යභාරය කුමක් වුණත් අර සම්බන්ධතාවය අපිට නොසලකා හරින්න පුළුවන් කමක් නැහැ. නැවත අපි ප්‍රතිඋපකාර කරන්නට අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ විවාහ සංස්ථාව තුළ දැනට තමන් විවාහ වෙලා නැතිනම් යෝග්‍ය කෙනෙක් තෝරා ගැනීමේ හැකියාව. ඉතින් මව්පිය වුණත් එහෙම තමයි. හරියට සසර ගමනේ ප්‍රාර්ථනා ඇති කර ගන්නවනම් මව්පියොත් අපිට තෝරා ගන්නට පුළුවන්. බෝසත්තරෙක් වගේ කෙනෙක් පස් මහ බැලුම් බලනවා කියලා මව පියා එය තෝරා ගන්න. ඉතින් සාමාන්‍ය කෙනෙකුට ඒ මට්ටමින් කරන්න බැරි වුණාට කුසලමය ප්‍රාර්ථනා තුළින් අපිට ඒ තෝරා ගැනීම කරන්නට පුළුවන්. අමුසනි සම්බන්ධතාවයත් එහෙමයි. අපිට තෝරා ගැනීමක් කරන්න පුළුවන් සසර ගමනේ නිවන් දකින තෙක් යන ගමනේදී විවාහ වෙනවා නම් එතනදී අසත්පුරුෂයෙක් සමග එකතු වීමක් සිද්ධ නොවි නිවන් දකින්නට කල්යාණ මිත්‍රත්වයෙන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගුණධම් වඩන්නට හැකි සත්පුරුෂයෙක් ලැබෙන්න. ඉතින් සත්පුරුෂයෙක් ලැබෙන්න කියලා නිකම් පැතුවට ඒක ලැබෙන්නේ නැහැ. ඒකට යෝග්‍ය කුසලය තමයි තමන් තමන්ගේ සහකරුවට හෝ සහකාරියට සත්පුරුෂයෙක් හැටියට ක්‍රියා කරන්නට දක්ෂ වෙන්නට. ඒ දක්ෂතාවය ප්‍රාර්ථනා කළත් නොකළත් අපට සත්පුරුෂයෙක් සහකරුවා හෝ සහකාරිය හැටියට ලැබෙන්නට හේතු වෙනවා. ඒ වගේම ප්‍රාර්ථනා ඇති කරගත්තොත් ඒ ප්‍රාර්ථනාවේ ප්‍රබලත්වය නිසා සසර ගමනේ ඊට ප්‍රතිවිරුද්ධ යම් යම් අකුසල කර්ම කරලා තිබුණා වුණත් ඒ කියන්නේ සාංශාරික වෙන ගමනේදී අපි කොච්චර විවාහ ජීවිත කඩා කප්පල් කරලා ඇද්ද ඊර්ෂ්‍යාවමත් කොච්චර තමන්ගේ බිරිඳට නොසලකා හැරලා අඩන්ටේටම් කරලා ඇද්ද තමන්ගේ සැමියාට කොච්චර හිංසා පීඩා කරලා ඇද්ද එතකොට කොයිතරම් කේලම් කියවලා පවුල් කොටවල ඇද්ද? කොයිතරම් පරදාර සේවනයේ පරපුරුෂ සේවනයේදීලා ඇද්ද? එතකොට ඔය සමස්ත කර්ම ගොන්නම විවාහ සංස්ථාවට ඇතුල් වෙච්ච ගමන් විවිධ පැති වලින් එනවා. එතකොට ඒ එන එක වළක්වා ගන්නට දැන් සසරේ කර කෙරිච්චේව දැන් අපිට නොකලා කරන්නට බෑනේ. එතකොට ඒ එන එක වළක්වා ගන්නට තමයි අපි කුසලමය ප්‍රාර්ථනා ඇති කරගත යුත්තේ. විවාහ සංස්ථාව තුළ බඳු අර්බුදයන්ටපත් නොවි සුවපත්ව කල්යාණ මිත්‍රත්වයෙන් ගුණ දහම. ඒතකොට එක පැත්තකින් අපි විවාහ සංස්ථාවක් දැනට පවත්වනවා නම් ඒ තුල සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුණ දියුණු කරන්නට ඕන. අනිත් පැත්තෙන් ඒ කුසලය සහ වෙනත් ප්‍රබල කුසලයන් સિદ્ધ කරලා අපි අදිෂ්ඨාන ඇති කරගන්න ඕන ප්‍රාර්ථනා ඇති කරගන්න ඕන නිවන් දකින තෙක් විවාහ වෙනවනම් අර විදිහේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා ආදී ගුණාංගයන්ගෙන් සම වූ කල්යාණ මිත්‍ර බිරිඳක් කල්යාණ මිත්‍ර සැමියෙක් ලැබෙන්න. ඉතින් අන්න ඒ බඳු විවාහ සංස්ථාවක් තුල පවතින්නට ඕන ගුණාංග ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ සැමියා විසින් බිරිඳ කෙරෙහි සම්මානනාය කතා බහ කිරීමේදී හැසිරීමේදී ඇයට නිසි ගරුත්වය ලැබෙන හැටියට කටයුතු කිරීම. ඊළඟට අනවමානනාය අවමන් නොකිරීමෙන් ඇයගේ ගරුත්වයට හානි නොකිරීමෙන් ක්‍රියා කරන්න ඕනේ. ඊළඟට අනතිචර්යාය. Tamange බිරිඳ ඉඳද්දී වෙනත් කාන්තාවන් සමග අයථා සම්බන්ධකම් ඇති කරගන්නේ නැතිව අතිචාරී වෙන්නේ නැතිව Tamange බිරිඳ සමග තියෙන ඒ සම්බන්ධතාවය ශක්තිමත් කරගෙන පවත්වාගෙන යන්නට සැලකිලිමත් වෙන්න ඕනේ. එතන paludu නොවි. මොකද විවාහ සංස්ථාව තුළ සැමියා වෙනත් ස්ත්‍රියක් ඇසුරු කරනවා කියන කාරණයම බිරිඳක් තුළ බරපතල චිත්ත පීඩාවක් ඇති කරන්නට හේතුවක් වෙනවා. ඒ ඒ වගේම අපි හිතමු යම්කිසි විවාහ චාරිත්‍ර ඒ කියන්නේ සමාජ සම්මුතීන් මත තවත් විවාහයක් කරගත්තයි කියලා දැන් සමහර කාලවකවානුවල රටේ සම්මුතීන් තියෙනවනේ කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගන්න පුළුවන් හතර දෙනෙක් විවාහ කරගන්න පුළුවන් ওই විදිහට රජුට අන්තఃපුරයක් ඉන්නවනේ. ඒතකොට ඒක බුදුරජාණන් වහන්සේ කොතනකවත් ප්‍රතික්ෂේප කරලා නැහැනේ. Tamanට නඩත්තු කරන්නට පුළුවන් මට්ටමේ ලෝක සම්මුතියට අනුකූලව අනර්ථයක් හානියක් නොවන බලහත්කාරකමක් නොවන හැටියට ඒ පවරාගෙන පැවැත්වීම රජු කියන තැනදී බුදුරජාණන් වහන්සේවත් ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. එතකොට ගිහියන් හැට සාමාන්‍ය ගිහියන් හැටියට පවතිනකොට ඒ ලෝක සම්මත නීතිය මත භාර්යාව දෙදෙනෙක් හතර දෙනෙක් විවාහ කරගත්තා වුණත් ඒ අනිත් මුලින් විවාහ වෙච්ච භාර්යාවගේ අනුමැතිය ඒකට ලැබුණා වුණත් බොහෝ අවස්ථාවල ජාතක කතා ආදී කියවලා බලනකොට පෙනෙන දෙයක් තමයි සපත්නි රෝෂය කියන මේ කාරණේ. සපත්නී රෝසය කියලා කියන්නේ එක් සැමියෙකුට භාර්යාවන් කීප දෙනෙක් ඉන්නවා නම් ඒ බිරින්දෑවරුන් අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාව පාදක කොටගත් ගස්ඨනේ. එතකොට මේ විවාහ සංස්ථාව තුළ තියෙන ඒ සරාගී බන්ධනය බන්ධණයෙන් ඒ වගේ දුර්ගුණ බොහොමයක් මතු කරන්න බොහොම පහසු ඉඩකඩක් තියෙනවා. අනිත් තැන් වලට වඩා. ඉතින් ඒ නිසා හැම පැත්තකින්ම විනාශ වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනතිචරයය. ඒ Tamanගේ බිරිඳ ඉක්මවා වෙනත් අයෝග්‍ය විදිහට වෙනත් කාන්තාවන් ඇසුරු කරන්නේ නැතුව ඊළඟට ඉස්සරිය වස්සක් ගේන. ඒ කියන්නේ මේ Tamanගේ නිවස ඇතුලේ කරන කටයුතු වල මූලිකත්වය බිරිඳට පැවරෙන. එතකොට ගෘහ මූලිකයා හැටියට සැමියා වෙන්නට පුළුවන් කටයුතු කරන්නේ. හැබැයි ගෘහමූලිකයා කියලා නමින් කිව්වට gedara කරන වැඩ කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීමෙහි නායකත්වය බිරිඳාතට දෙන්නට ඕන. ඊළඟට අලංකාරානුපදානයන. ඒ කියන්නේ කාන්තාවන් ස්වභාවයෙන්ම අලංකාරව සැමියාට සිත් ගන්නා ආකාරයෙන් පවතින්නට කැමති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇඳුම් ආයිත්තම් ආදිය ඇය කැමති විදිහට ලබා දීම කියන එකත් සැමියාගේ භූමිකාවේ එක්තරා කොටස. මම හිතන්නේ වෙන කොතනකවත් නෑ මේ මෙහෙම කාරණයක් කියලා. ඒ කියන්නේ අනිත් ඒ භූමිකා වගකීම් යුතුයකම් කියන තැන්වලදී කායික මානසික අවශ්‍යතාවයන් ගොඩක් දේවල් ගැන කතා කරලා තියෙනවා. මේ මේ විදිහට මේ අර ඇඳුම් ආයත්තන් පවා ප්‍රධාන භූමිකාවේ කොටසක් හැටියට මම හිතන්නේ කියලා තියෙන එකම තැන මේ බිරිඳ සම්බන්ධව කතා මේක දැන් අපිට ඒක දෙවනි කොට සලකන්නට බෑ. ඒක මානසික වශයෙන් තෘප්තිමත්ව පවත්වන්නට අවශ්‍ය මානසික අවශ්‍යතාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ දකින නිසා තමයි එය පවා මේ ප්‍රධාන භූමිකාවේ කොටසක් හැටියට බුදුරජාණන් වහන්සේ එකතු කරලා තියෙන්නේ. ඒ ස්ත්‍රී ගතිය තුල ස්ත්‍රී ලක්ෂණය තුල ස්ත්‍රී ස්වභාවය තුල පවතින එක්තරා මානසික අවශ්‍යතාවයක්. එතකොට ඒක ස්ත්‍රීට කරන නිග්‍රහයක් හෝ චෝදනාවක් නෙමෙයි. ඒකෙහි ප්‍රകൃතියෙහි ස්වභාවය. එතකොට මේ ප්‍රകൃතිය අපට ඕන හැටියට වෙනස් කරන්න ගියොත් තමයි අර්බුද ඇති වෙන්නේ. ප්‍රകൃතිය තේරුම් අරගෙන කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. වැලක් වැලක් ඒක තේරුම් ගන්න කටයුතු කරන ඒක ගහක් හැටියට හිතාගෙන වැඩ කරන්න බෑ ගහක් ගහක් හැටියට මිසක් ඒක වැලක් හැටියට හිතාගෙන වැඩ කරන්න බෑ ඒකෙන් කියන්නේ ගහ උසස් වැල පහක් කියන එක නෙමෙයි වැල කියන්නේ වැලක් ගහ කියන්නේ ගහක් මේ දෙකෙහි අනන්‍යතාවයක් තියෙනවා මේ අනන්‍යතාවය හරියට හඳුනාගත්තන් පස්සේ එකකට එකක් උසස් වෙන්නෙත් නැහැ පහත් වෙන්නෙත් නැහැ. ඒ නිසා විවාහ සංස්ථා තුළ සැමියා උසස්සේ බිරිඳ පහත්ය කියලා එකක් නැහැ. බිරිඳ උසස්සේ සැමියා පහත්ය කියලා එකක් නැහැ. දෙදෙනාම අන්‍යෝන්‍ය ගරුත්වයෙන් ක්‍රියා කිරීමේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රත්වයෙන් ක්‍රියා කිරීමේ වගකීමක් ඒ දෙදෙනාගේම භූමිකාවන් තුළ පවතින. ඒතර මේ විදිහෙන් සැමියා කටයුතු කරනකොට බිරිඳ ක්‍රියා කරන්න ඕන කරුණු පහකින් සුසංවිහිත කම්මන්තා මේ නිවස ඇතුලේ කරන කටයුතු මනමින් සංවිධානය කරලා කලට වේලාවට කෑම බීම සකස් කිරීම, අඳුම් පැළඳුම් සකස් කරලා දීම මේ ආදී වශයෙන් මේ ගෘහය ඇතුලේ කරන කටයුතු. දැන් එතන ප්‍රධානත්වය පවරලා තියෙන්නේ බිරිඳටනේ. ඇයනේ එතන ඓශ්වර්ය දරන්නේ. ඉතින් එහෙමනම් ඒ කටයුතු හරියට ක්‍රමානුකූලව සංවිධානය කිරීමේ පූර්ණ වගකීම ඇය සතු ඊළඟට සුසංගහිත පරිජනා දැන් ගේ ඇතුලේ කටයුතු සියල්ල ඇයට බාර දුන්නන් පස්සේ අර ස්වාමියාට උදව් කරන ස්වාමියාට ඔහුගේ වැඩ කරගන්නට ඔහුගේ කර්මාන්ත කරගන්නට ඔහුට මිත්‍රශීලීව යම්තාක් ඔහු ඇසුරු කොට පිරිවරක් ඉන්නවනම් ඒ පිරිවර කෙරෙහි මට නම් අරය හරියන්නේ නැහැ කියලා එහෙම ගැටිලා හැපිලා අර්බුද ඇති කරලා හරියන්නේ නැහැ ඒ සැමියාගේ અભිවෘද්ධිය සලස්සන්නට යම් පිරිසක් උදව් කරනවා නම් ඒ අයට නිවැරදි විදිහට සංග්‍රහ කරලා ඒ අයට ඔරොත්තු දෙන විදිහේ වැඩ කටයුතු වලට යොමු කරලා ඒ අයට ආදරයෙන් සෙනෙහසින් කරුණා මෛත්‍රියෙන් මාතෘත්වයෙන් සංග්‍රහ කිරීම බිරිඳකගේ භූමිකාවෙහි අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඒ පරිවාරය කඩා හැලෙනවා. දැන් අපි දකිනවා සමහර පවුල් සංස්ථාවන්හි විවාහ වෙන්න කලින් ඒ පුරුෂයා සමග විශාල පිරිසක් ඥාති පිරිසක් හිතවතුන් පිරිසක් විශාල පිරිසක් ඉන්නවා. විවාහ වෙච්ච ගමන් එක මාසයක් ඇතුළත අර ඔක්කොම කඩා හැලෙනවා සියලු දෙනාම අමනාප වෙලා ආයෙ නැවත නැවත එකතු නොවන විදිහට සමහරව අත්හැරලා යනවා. එතකොට දැන් සැමියා සමග එකතු වෙලා ඉන්න පිරිස පාප මිත්‍රයෝ නම් එය දුරු කරලා සැමියා ආරක්ෂා කරගන්නට බිරිඳට වගකීමක් තියෙනවා. යුතුයකමක් තියෙනවා. හැබැයි ඒ එකතු වෙලා ඉන්න අයගේ යම් පිරිසක් සැමියාගේ පහසුව පිණිස යහපත පිණිස සහාය වෙන අය නම් වැඩ කටයුතු වලට උදව් උපකාර කරන අය නම් ඒ සියලු දෙනා පුංචි පුංචි දුර්වලකම් නිසා ගැටිලා හැපිලා Tamanට දිරවන්නේ නැහැ. Tamanට එච්චර හරියන්නේ නැහැ. එහෙම කියලා බැහැර කරන්නට බිරිඳකට යුතුයකමක් නැහැ. එහෙම වුණොත් පවත්වන්නට බැරිය. ඊළඟට බිරිඳටත් අර කාරණේම දක්වලා තිනවා අනතිචාරෙනි. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා ඉක්මවල වෙනත් පුරුෂයන් ඇසුරු කරන්නට සම්බන්ධතා ඇති නොකර ගැනීම. ඊළඟට සම්බතං අනුරක්කති සැමියා විසින් උපයාගෙන එන දේ අයථා විදිහට විනාශ කරන්නේ නැතිව සුරක්ෂිතව පරිහරණය කිරීමේ කියන්නේ පවුලේ නඩත්තුව සඳහා දැසි දස්සන් එහෙම නැත්නම් Tamanට වැඩට උදව් කරන සේවක සේවිකාවන්ගේ පරිණඩි ගෙවීම සඳහා මව්පියන් පෝෂණය කිරීම සඳහා සමාජ සුබ සාධනය සඳහා කුසල් දහම් කිරීම සඳහා මේ හැම දෙයක් කටම යොදලා යමක් ඉතිරි කරලා සංරක්ෂණය කරලා ආපදාවකදී ගන්න ඒවා එකතු කරලා තියලා මේ හැම දෙයකටම ක්‍රමානුකූලව මේවා යොදවලා සැමියා විසින් හම්බ කරන දේ නැතිනාස්ති කරන කෙනෙක් නොවි ඒක සුරක්ෂිත කරන කෙනෙක් බවට පත් වෙනවා ඊළඟ පස්වෙනි එක තමයි දක්ඛාච හෝති අනලසා සබ්බ කිච්චේසු සියලුම කෘත්‍යයන් පිළිබඳව දක්ෂ සහ අනලස් භාවය. දැන් මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම කරන්න ගියන් පස්සේ ඉතින් භාර්යාවක් කවද්ද භාවනා කරන්නේ ಗುಣධම් වඩන්නේ. දැන් එහෙම හිතනකොට තමයි අපිට හිතෙන්නේ අපෝ ඒවනම් කර කර ඉඳලා හරියන්නේ ඒවා මහත්යට ඕනනම් කරගන්න කියලා මම පැත්තකට වෙන්නවා. එහෙම හිතන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මානසික தত্ত্বයම තමයි අර ආත්ම තෘෂ්ණාවෙන් සක්කාය දිට්ඨියෙන් හැකිලෙන තරට අපේ මනස හදන්නේ. අපි අර නිතරම කියන්නේ අපටත් එක්තරා කාලයක එහෙම හැංගීමක් ඇවිදින් අපි පන්සලෙන් අයින් වෙලා ගල් වෙනකට ගියයි කියලා. හැබැයි ඉතින් එහෙම යාම තුල ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතුණට කලක් යද්දී තමයි අපිට වැටහුනේ ඒකේ මනස ඇතුළට හැකිලීමක් වෙනා මේ ලෝක ධර්මතා අවබෝධ කරගන්න විවෘත වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි කවුරුත් එතෙන් කැමති වැඩ අඩුවෙන්, පහසුවෙන්, අලසකමින් එහෙම පවතින්න. හැබැයි මේ සාසනික විවාහාරය තුල කාය විවේකය අර්ථවත් වෙන්නේ චිත්ත විවේකය සඳහායි. චිත්ත විවේකය අර්ථවත් වෙන්නේ උපද විවේකයේවත් කෙලස් ප්‍රහාණය කිරීම. එහෙම නැතුව මේ කාය විවේකය කියන්නේ අර සෙය්‍ය සුඛ මිද්ද සුඛ සඳහා නෙමෙයි. සෙය්‍ය සුඛ කියන්නේ නිකන් ඇඳේ වැතිරිලා ඒ පැත්ත මේ පැත්ත හැරි හැරි අර ඒ වැතිරීමෙන් ලබන සුවය. මිද්ද සුඛ කියලා කියන්නේ නිකන් අලසකමින් ලබන සුවය. අලසකමින් යම්කිසි තෘප්තියක් ආස්වාදයක් පිනවීමක් ලැබෙනවා කියලා අපි හිතනවා. එතකොට ඒ නිකන් උදාසීනව ඔහේ නිකන් ඇඳේ වැතිරිලා ඒ පැත්ත මේ පැත්ත පෙරලිපෙරලා නැත්තම් පුටුවේ ඇල වෙලා හාන්සෙලා ඔය කිරා වැටි වැටි ඉතින් ඒ ඉන්න එක තමයි අපි ගොඩක් දෙනා විවේකයේ නිදහස හැටියට හිතන්නේ බුදුදහමට අනුව ඒක විවේකයේ නෙමෙයි ඒක තීන මිද්දන්ට යටවීම එහෙම නැත්තම් නීවරණයන්ට ගොදුරු වීම එතකොට බුදුදහමේ විවේකය කාය විවේකයේ එකක් ඒ කාය විවේකය කියන්නේ වැඩ අඩු බව තමයි නමුත් ඒ වැඩ අඩු කරගත යුත්තේ කුමක් සඳහාද? චිත්ත විවේකය සහ උපදි විවේකය සඳහා. ඒ නිසා බිරිඳට එබඳු පසුබිමක් සකස ගන්නට ඕන නම් ඉතින් එය සැමියා සමග කතා බහ කරලා ඒකට යෝග්‍ය වැඩ පිළිලක් යොදා ගන්න පුළුවන්. ඒකට නිති සේවක සේවිකාවන් දැසිදසන් ආදී සම්බන්ධ කරගත් ගන්නට අවකාශ සලසලා තියෙන අවකාශ තියෙන්නේ ඒකනේ සමාජ ස්වභාවයනේ ඒක කවුරුවත් බාධා කරන දෙයක් නෙවෙයිනේ. ඉතින් එහෙම කෙනෙක් නැතිනම් ඒ කටයුතු ටික Tamanට කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කටයුතු අවම කරගන්න පුළුවන්. එහෙම ලොකු පිරිසක් නැතිනම් පවුලේ අඹසැමියන්ගේ සහ දරුවන්ගේ කටයුතු පමණක් නම් ඒවා පුළුවන් තරම් සීමස් කරගන්නට පුළුවන්. ඊට පස්සේ ඒවා දරුවන්ට පුරුදු කරන්නට පුළුවන් කුඩා කාලේ ඉඳලා ඒ අයටත් ඒවා කරන්න. ඉතින් මේ විදිහට Taman දක්ෂණම් ඒ සඳහා අවකාශය සකස් කරගන්නට බැරි කමක් නැහැ. අර ආත්ම තෘෂ්ණාවෙන් සක්කාය දිට්ඨියෙන් තමන්ව වෙන් කරගෙන මට ඒව කරන්න බෑ කියලා ගැටුමක් ඇති කරගන්න තැනදී තමයි නැවැත්ම සඳහා පැවැත්ම වෙනුවට නැවැත්ම ඉලක්ක කරගෙන පැවැත්ම අවුල් කර ගැනීමක් තමයි ගොඩක් දෙනා එතකොට සිද්ධ කරගන්නේ. ඒ නිසා නැවැත්ම ඉලක්ක කොටගෙන පැවැත්ම අවුල් කරගන්නේ නැතිව නැවැත්ම ඉලක්ක කොටගෙන පැවැත්ම සමබර කරගන්න මධ්‍යම ප්‍රතිපදාවකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මම හිතන්නේ අද දවසේ මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා